සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා ධම්මසුණු කැමති ශ්‍රද්ධාවන්ත පින්නතුනි වස් කාලය තුල විහාරස්ථානයේ සිදු කෙරෙන සතිපට්ඨාන ධර්මදේශනා වැඩසටහනේ අද දවසට નિયમિતව සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටසට අදාළව සාකච්ඡා කරගන්න දහම් කරුණු කිහිපයක් මූලික කරගෙන සාකච්ඡාවක් සිදු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අවසානයේට සිදු කරපු ධර්ම දේශනාව නන්දහාමුදුරන් වහන්සේ ආනාපාන සති කොටස මුල් කරගෙන ආනාපාන පබ්බය මුල් කරගෙන දේශනා කළා තියෙන්නේ. ඒකේ උන්වහන්සේ ආනාපාන සතියේ සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නන කොටස් වලින් මම හිතන්නේ මුල් කොටස් දෙක විතරයි සාකච්ඡා කළා කිව්වේ. ඒ නිසා දැන් මම ඊතුරු කාරණා ටික සාකච්ඡා කරන්න ගියොත් දෙන්නගේ දේශනාව අතර පරස්පරයක් හිටිනවා. ඒ නිසා මම ඒ කොටස නන්දහාමුදුරන්ටම ඉතුරු කරලා ඉරියාපත පබ්බය සහ සම්පජඤ්ඤ පබ්බය කියන කොටස් දෙකට අදාළව කරුණු සාකච්ඡා කරලා දෙන්නම්. ඊළඟ වාරෙදී සතිපට්ඨාන දේශනාව සිදු කරනකොට නන්දහාමුදුරන් වහන්සේට අපි මතක් කරමු. ආනාපාන සතිය උන්වහන්සේ කතා කරගෙන ඇවිල්ලා නවත්තපු දැනින් ඊටු ටික සාකච්ඡා කරන්න කියලා. පරස්පරයක් හිටින්න නැති වෙන්න ඔයත්ොන්ට ඒ කරුණු පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට දැන් අද අපි සාකච්ඡා කරගන්නේ ඉරියාපත සහ සම්පජඤ්ඤ කියන පබ්බ දෙකට අදාළව තියෙන කාරණා මේ හැමදෙනාම බොහෝ කාලයක් තමන්ගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ලං කරගෙන ඒ තුලින් ප්‍රයෝජනයක් බලාපොරොත්තුෙන් ඒ තුලින් සසර දුකෙන් නිදහස් වීම බලාපොරොත්තුෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගය වඩන උදවිය. ඒ නිසා මේ කතා කරන කාරණා මේ ඇත්තන්ට වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව පුහුණු කර ගැනීම සඳහා. ප්‍රායෝගිකව පුහුණු කරගන්න මේ කාරණා වැදගත් වෙන නිසාම සිහිය පිහිටුවාගෙන ඒ කෙරෙහි උමනාවෙන් උනන්දුවෙන් සලකිල්ලෙන් යුතුව අපි මේ කරුණු සාකච්ඡා කරගනිමු. සතිපට්ඨාන දේශනාව ආරම්භයේ තියෙන සූත්‍ර වර්ණනාවේ පැහැදිලි වෙන කාරණාව සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ශෝක උපද්‍රවයන් දුරු කරලා දුක්ඛම් කටළු නැති කරගන්න දුක්ඛ දෝමනස්යන් දුරු කරගන්න නුවණ උදා කරගන්න මගඵල ලබා ගන්න නිවන ලබා ගැනීම පිණිස එකම මාර්ගයේ විදියට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන ධර්ම කොටාසය දේශනා කළා. සතිපට්ඨාන ධර්ම කොටාසයෙන් සාකච්ඡා කෙරෙන කරුණු අපි නැවතත් මතක් කරගත්තොත් සාරාංශයක් වශයෙන් සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් බලාපොරොත්තු වෙන අරමුණක් තියෙනවා ඒ අරමුණ එකක් තමයි උපාදානස්කන්ධයන් විනිවිද දැක ගැනීම. උපාදානස්කන්ධයන් විනිවිද දැක ගන්න සතිපට්ඨානය වඩන්න ඕන. සතිපට්ඨානය වැඩෙනවා කියන්නේ උපාදානස්කන්ධ විනිවිද දකිනවා කියන එකයි. ඒ වගේම අපිට තියෙනවා මේ ලෝකයට තියෙනවා විපල්ලාස හතරක්. ඒ විපල්ලාස හතර නිසා අපේ මාර්ගය අපේ ධර්ම මාර්ගය වැහිලා ගිහින් තියෙනවා අවුල් වෙලා තියෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තු සංඥාවක් අපිට තියෙනවා. දුක් දේ සැපයි කියලා ගත්තු සංඥාවක් තියෙනවා. අනාත්ම දේ ආත්මයි කියලා ගත්තු සංඥාවක් තියෙනවා. අසුභ දේ සුභයි කියලා ගත්තු සංඥාවක් තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ධර්මතාවයන්ට විරුද්ධව යන නিত্য සුභ ආත්ම සුඛ කියන මේ විරෝධාකල්පයන් දුරු කරගෙන ප්‍රපංචයන් හදන එක නවත්තලා තණ්හා මාන දිට්ටි ඉවත් කරගෙන සසර දුක් කෙලවර කරගන්න මගඵල ලබන මාර්ගයේ විදියට සතිපට්ඨාන දේශනා ක්‍රමය ධර්මයේ සාකච්ඡා කරන්නේ. අපි කොච්චර බණ ඇහුවත් අනිත්‍යයි කියන එක තාම අපිට වැටහිලා නෑ නේද හරියට. ඊට පස්සේ අපි කොච්චර ධර්ම සාකච්ඡා කළත් දුකයි කියන එක තාම අපි තේරුම් අරගෙන නෑ. අපි මොනතරම් ධර්ම සාකච්ඡා කළත් අනාත්මතාවය අපි කතා කරන වචන ටිකක් විතරයි. ඒ වගේම අසුභයේදී අපිට වැඩිපුර වැඩෙන්නේ සුභ සංඥාව. අපි පාවිච්චි කරන්නේ වැඩිපුර සුභ නිමිත්ත තමයි පරිහරණය කරන්නේ. ඒ නිසා අසුභ සංඥාව කියන එකට අපේ හිතේ තියෙන බොහොම පුංචි ඉඩක්. කායानुපස්සනා සතිපට්ඨානයෙන් බලාපොරොත්තු වෙන්නේ රූපය පිළිබඳව සම්පූර්ණම අපේ මනසේ තියෙන වැරදි දෘෂ්ටිය ඉවත් කරලා සම්මාදිට්ඨිය ඇති කරවලා නිවන් මගට බැසගෙන මාර්ගය වඩාගන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කළ දේ. ඒ නිසා තමයි ආනාපාන සතිය මුල් කරගෙන ඉරියව් පැවැත්ම ඊළඟට දෙතිස් කුණුපයන් ධාතු මනසිකාරය සති සම්පජඤ්ඤය ඊළඟට නවසීවතික කියන මේ හැම ක්‍රමයකින්ම රූපය පිළිබඳව වැටහීමක් දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ තරම් ආවරණයක් මේ ධර්ම කොටාස තුලින් කරලා තියෙනවා. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට කොයිතරම් සාකච්ඡා කළත් අපේ තියෙන්නේ අර කටපාඩම් කරගත්තු එකක් තියෙනවනේ අපිට. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කටපාඩම් කරගත්තු එකක් අපේ තියෙනවානේ. ඒ කටපාඩම් කරගත්තු එක අපි මතක් කරගන්නවා. කටපාඩම මතක් කරා කියලා කෙලස් බහැර වෙන්නේ නැහැ. දෙයක් වුණාම අනේ අනිත්‍යයි අනිච්චං කියලා කියන්න පුළුවනි අපිට. ඒ කියව පමණකින් අපිට මේ කෙලස් බහැරවීම සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට එහෙම අනිත්‍යයි කියලා හිටියට ඒ කාරණාවෙන් මගහැරිලා වෙන දෙයකට යනකොට අපි නিত্য දේවල් තියෙන හැටියට තමයි සාකච්ඡා කරන්නේ. දැන් කෙනෙක් මැරුණහම අඬන අය සනසන්න අපි කියනවා අඬන්න එපා. ලෝකේ හැමදේම වෙනස් වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ කියලා. එහෙම අඬන අය සනසනසා ඉන්න අතරේ අපිට ඒ මරණය නිසා හරේ එහෙම නැත්නම් ඇතිවෙච්ච සංවේගදායක තත්වයන් නිසා හරි කවුරු හරි කලන්තේ දාලා වැටුනොත් එහෙම මැරිච්ච කෙනාගෙන අමතක වෙනවා කලන්තේ හැදිච්ච කෙනාට කොහොමද සිහි ගන්නෙ කියන කල්පනාවක දැඟලිල්ලක් හැදෙනව නේද අපිට ඊට පස්සේ හැමෝම වතුර ගේන්න දුවනවා හුලං ගහන්න දුවනවා විවිධාකාරයට අරයා ගොඩ දා ගන්න දුවනවා මොකද එයත් මැරෙයි කියලා බයයි ඒ වෙලාවේ එයත් මැරුණොත් එහෙම මරණ දෙකක් වෙනවා ඊට පස්සේ එතෙන්දී අසනීපයකට බෙහෙත් කරන්න එපා කියන්නේ අසනීපයක් හැදුනහම හොයලා බලන්න එපා කියන්නේ නෑ. ඇයි අපි මේ තරම් කලබල වෙන්නේ? අනිත්‍යතාවයේ වචනෙන් කිව්වට අනිත්‍යතාවයේ හැබෑවටම තේරිලා නෙමෙයිනේ. හැබෑවටම අනිත්‍යතාවය තේරුණා නම් හැබෑවටම අනිත්‍යතාවයෙන් යුතුව අපි දකිනව නම් අපිට අනිසි කලබලයක අවශ්‍යතාවයක් නැහැ. මේ රූපයේ වෙනස් වීම සිදුවෙන හැම අවස්ථාවකම අපි ලකුවට කලබල වෙනවා. හරියට කලබල වෙනවා. අපි වරදවාගෙන තියෙන පැත්තක් තියෙනවා අපි මේ අනිත්‍යතාවය වෙනස් වීම ලොකුවට දකින්නේ භෞතික දේවල් වෙනස් වෙන තැනදී. ශරීරය වෙනස් වෙනකොට අපි හරියට කලබල වෙනවා නේ. බාහිර අපි පරිහරණය කරන දේවල් ටික වෙනස් වෙනකොට කලබල වෙනවා. ඒ එක්කම අපි බාහිර ලෝකේ අනිත්‍යතාවය දකිනවා හරියට. කැඩෙන බිඳෙන දේවල් වල අනිත්‍යතාවය තමයි වැඩිපුර දකින්නේ නේ. දේවල් කැඩෙනවා බිඳෙනකොට මිනිස්සු ලෙඩ වෙනකොට මැරෙනකොට ඉපදෙනකොට අපි අනිත්‍යතාවය දකිනවා භෞතිකව වෙනස් වීම සම්බන්ධව. මේ භෞතිකව වෙනස් වීම කියන එක හරහා දුක උපන්නේ කොහේද? Taman තුල උපන්නේ මනසේනේ. එතකොට භෞතිකව වෙනස් වුණා කියන්නේ මොකද්ද? හිත වෙනස් වුණා කියන එකද? මොකද්ද භෞතිකව වෙනස් වෙන්නේ? රූපය කියන්නේ මොකේද? රූපය කියන එකට අර්ථයක් තියෙනවා. සතර මහා ධාතු. සතර මහා ධාතු වෙනස් වීමට ලක් වෙනකොට සතර මහා ධාතු වල වෙනස පේන්නේ අපිට පේන්නේ කාලාන්තරයක් තිස්සේ පුහුණු කරපු රූප සංඥාව. එතකොට මනසේ සතර මහා ධාතු වෙනස් වීම පිළිබඳව තියෙන්නේ දේවල් වෙනස් වෙනවා කියන සංඥාවෙන් සතර මහා ධාතු වෙනස් වෙනකොට මනසට එන අරමුණක් ඔන්න මගේ එක වෙනස් වුණා කියලා. මගේ එක වෙනස් වුණා වෙනස් වෙච්ච එක කාගේද? මගේ කියන හැඟීමක් එනවා. එතකොට මේ දෙකම කොහෙද තියෙන්නේ? මනස මුල් කරගෙන සකස් කරගත්තු දේවල්, සංස්කාර. නමුත් අපිට දැනෙන්නේ නැහැ අපි මේ අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර උපද්දවමින් කර්ම විඥාන බෙහි කරමින් මතු උප්පත්තිය සඳහා යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලයි මේ අඬා වැටිල්ලෙනුත් සිද්ධ කරන්නේ කියලා දන්නේ නැහැ අපි. දන්නේ නැති නිසා මොකද කරන්නේ? මනසේ අරමුණක් තියෙනවා මේ දේවල් සහ මේ අසවලා මේ අසවල් දේ මේ අසවල් කෙනා මේ අසවල් තත්වයක් අපි දීලා තියෙනවා. ඒ මනසේ තියෙන ඒ ස්වභාවය මනසින් ගොඩනගාගත්තු ඒ ස්වභාවය නිසා බාහිර සතර මහා ධාතු විකෘති වෙනකොට සතර මහා ධාතුව වෙනස් වෙනකොට සතර මහා ධාතුවේ වෙනස දකින්නේ දේවල් වෙනස් වීම හැටියට ඊළඟට මේ සතර මහා ධාතු එකතු වෙලා ඇවිල්ලා සතර මහා ධාතු විසින් මේ දේවල් නිර්මාණය කළේ නැහැ කවුද නිර්මාණය කළේ අපි ඒ නිර්මාණය කළේ. අපේ අවිජ්ජාදී සංඛා සංඛා අවිජ්ජා සංඛාරාදී කෙලස් තමයි මේ ස්වභාවය නිර්මාණය කරන්නේ. දැන් මේ ගේ හදාගන්න මේ තියෙන ආකෘතිය මේ ලී දඬු ටික මේ තියෙන ආම්පන්න ටික ඉබේ ඇවිල්ලා මෙතන ගයක් හැදුනද? මොකද්ද වෙන්නේ? මේ ගේ උපන්නේ හිතක මේගේ ඉස්සෙල්ලම උපන් හිතක මේක හදපු මේක නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියෙක් ඉන්නවනේ ඉංජිනේරුවෙක් එයාගේ හිතේ ඇඳුණු සංකල්පය තමයි මේ ආකෘතිය ඒ ඇඳුණු ආකෘතියට කියන්නේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන ඔය ඔක්කොම ටික තමයි එයාගේ හිතේ දැන් මේ ඇඳෙන්නේ. ඇයි? සසර ගැන දන්නේ නැති සසරේ භයානකත්වය දන්නේ නැති ඥාන දර්ශනය නැති උදවිය විසින් මොකද කරන්නේ මේ ඇති කරගන්න මනෝවිකාරයන් සංකල්පයන් නිර්මාණයක් කොට ගන්නවා මේකේ සැලැස්ම ඉස්සෙල්ලාම එන්නේ හිතේ ඒක ගිහි වුණත් පැවිදි වුණත් ඒ සංකල්ප ඔක්කොම ඇඳගන්නේ කොහෙද හිතේ ගෘහ නිර්මාණ කරන ගිහියොත් ඉන්නවා පැවිද්දොත් ඉන්නවා එතකොට මේ සියලු නිර්මාණයන්ගේ මූලික අත්විවරම වැටෙන්නේ කොහෙද? හිතේ. හිතට මේ විදිහේ දෙයක් කරන්න ඕනේ කියන අත්විවරම වැටෙන්නේ විද්‍යාව තියෙන නිසාද අවිද්‍යාව තියෙන නිසාද? මොකද හිතේ? අවිද්‍යාව මුල් කරගෙනමයි මේ දේවල් ඇදෙනවා නම් හැදෙන්න තියෙන්නේ. ඇයි? අවිද්‍යාව කියන්නේ නීවරණයක්. මේක මේ විදියට හදන්න ඕන මේ විදියට හදන්න ඕනි මෙහෙම වෙනස් කරන්න ඕනි මේ මේ විදිහේ ආකෘතියකට මේක ගන්න ඕනේ කියන එක අවිද්‍යාව මුල් කරගත්තු සංස්කාර ගොඩක් හරහා නැතුව එන්න විදිහක් නැහැ කිසිම කෙනෙකුගේ මනසකට. ඒ එනකොට මේ ගේ නිර්මාණය කරගන්න අවශ්‍ය කරන ලී දඬු ටික යකඩ ආදී දේවල් ටික හදනකොට වෙන සකස් කරනකොට අදාළ තැන් කපන්නේ කොටන්නේ හාරන්නේ විදින්නේ, පාස්සන්නේ, මූට්ටු කරන්නේ, හිටවන්නේ මේ ඔක්කොම කරන්නේ මොකක් අරමුණු කරගෙනද? අර මනසේ ඇඳගත්තු සංස්කාර ගොඩ අල්ලගෙන තමයි දැන් මේ ඔක්කොම හිටවල මේ හදලා තියෙන්නේ. මේගේ හදන වෙලාවේ කොයිතරම්නම් මේක එහෙට මෙහෙට කරන්නේ නැද්ද? මේ දේවල් කොයිතරම් වෙනස් කරන්නේ නැද්ද? ලී දඬු එන ගහලා ගලවන්නේ නැද්ද? ඇයි ඒ? ආකෘතිය තමන් මෙහෙම හොඳයි කියලා හිතාගත්තු එකට පෑහෙන්නේ නැති වෙනකොට ඒක නෙමෙයි කරන්න තියෙන්නේ මේකයි කියලා ගලවලා ආයෙත් අමුණනවා. හැම දෙයක්ම වෙලා තියෙන්නේ එහෙමයි. දැන් මේ පිළිමහන්සේලාදී කොහොමද නිර්මාණය වෙන්නේ? ඒත් ඒකම තමයි වෙන කිසිම ක්‍රමයක් නැහැ ඔකට එන්න. සංස්කාර පුඤ්ජයක් නැතුව අවිද්‍යාව මුල් වෙන්නේ නැතුව ඕක කරන්න බැහැ. ඇයි? අපි ඒ පිළිම වහන්සේ නෙලාගත්තට පස්සේ මේකත් කාගේ හරි හිත ගැඳිච්ච චිත්‍රයක් නෙමෙයිද මේ පිළිමයක් විදියට දැන් ඉස්සරහ තියෙන්නේ? අපි ඒ තුලින් කවුද දකින්නේ? බුදුරජාණන් වහන්සේ දකින්න උත්සාහ කරනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිසියම් ගලක ලීයක සිමෙන්ති ගොඩක මැටි ගොඩක ගඩොල් ගොඩක දකිනවා කියන්නේ අපි එතෙන්ට අවිද්‍යාවෙන් සංස්කාර වලින් යන්න ඕනද නැද්ද? යන්න ඕන. එතකොට ඒ පිළිම වහන්සේ වෙනස් වෙනකොට දැන් අපි හිතාගත්තු ආකෘතිය හදාගෙන යනකොට වෙනස් කරේ වෙනස් වීමක් වුණොත් එහෙම ඇදයක් ආව කියමුකෝ. දැන් මේ හදන්නේ බුදුහාමුදුරෝයි කියන සංඥාවේ ඉන්න තැන ඉඳගෙන මේක කරනකොට පුංචි හරි වෙනසක් ඇති වෙච්ච ගමන් දුකක් ඇති වෙනවද නැද්ද? හොඳට මේ නිර්මාණය ආවොත් සැපක් විඳිනවද නැද්ද? විඳිනවා. කවුරු හරි මේ පිළිමහන්සේ නිදන් ගන්න ඕනි කියලා කැඩුවොත් එහෙම පොල් ගහන මට්ටමට යනවද නැද්ද? වස් කවි කියන මට්ටමට යනවද නැද්ද? ඒත් අවිද්‍යාව සහ සංස්කාර මුල් කරගත්තු වැඩපිළිවෙලක් නෙවෙයිද මේ සිද්ධ වෙන්නේ එතකොට. එතකොට මනසේ ඇඳුණු චිත්‍රයකට අනුව ගොඩනගාගත්තු දේ ඒ දේ තුල සතර මහා ධාතු එකතු කරලා තියෙන බව පේන්නේ නෑ මොකද උනේ මනසේ ඇඳිච්ච චිත්‍රය තමයි දැන් මේ අසවල් දේ කියලා ගත්තේ ඒ සතර මහා ධාතුන්ගේ එකතු වීමයි කියලා පේන්නේ නෑ මොකද අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා ඒක පේන්නේ නැති වෙනකොට ඒකේ වෙනස්කම් ඇති වෙද්දී කොහෙද වෙනස් වෙන්නේ? හිත වෙනස් වෙනවා. අලුතෙන් අවිද්‍යා සංස්කාර ආය උපදිනවා. අලුතෙන් ආයත් සංස්කාර අවිද්‍යාව උපද්දවනවා. අවිද්‍යාව උපදිනවා කියන සංස්කාර හැදෙනවාම තමයි. එතකොට ඒක මුල් කරගත්තු කෙලෙස් වගුරුවන කෙලෙස් මතු කරන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ඊළඟට දැන් මේ මනසේ ඇඳගත්තු චිත්‍රයනේ දැන් මේ නිර්මාණය කරගෙන තියෙන්නේ. දැන් මේක කාලයක් යනකොට තින්ත පිච්චෙනවා. මොකද වෙන්නේ? ආයෙත් ආ දැන් ඔන්න gedara තින්ත ගහන්න ඕනි කියන සංකල්පය එනවා. දැන් මේ සතර මහා ධාතු හරහා යන කතාවක් මේකේ නෑ. gedara දැන් දුර්වර්ණ වෙලා ඒ නිසා තින්ත ගහන්න ඕනි කියලා එනවා. එතකොට තින්ත ගහන්නේ gedara. අවිද්‍යාව මුල් කරගෙන gedarak හිත තුළ නිර්මාණය වෙනවා. gedarak නිර්මාණය වෙනවා කියන්නේ සසරක් පිළිගන්නවා කියන එකයි. මනස තුළ ගයක් නිර්මාණය වෙනවා කියන්නේ සසරේ පැවැත්ම බාර ගන්නවා කියන එකයි. දැන් ගයක් නැහැ කියන්න පුළුවන්ද අනිත් පැත්තට? ගයක් නැහැ කියන්න පුළුවන්ද අපිට? ඒ කියන්නත් බෑ. ඇයි සතර මහා ධාතු එකතු වෙලා හැදිච්ච එකක් තියෙනවා පේන්නේ. සතර මහා ධාතුන්ගේ එකතුවක් පේන්න තියෙනවා. ඒක අපිට නෑ කියන්න බෑ. එතකොට මේක ගයක් කියලා බාර ගන්නත් බෑ. මේක ගයක් නෙවෙයි කියන්නත් බෑ. ලෝකය හැමතිස්සෙම ඉන්නේ ඇත කියන අන්තයේ සහ නැත කියන අන්තයේ. ලෝකෙ හැමතිස්සෙම ගමන් කරනවා සියල්ල තියනවා කියන අන්තයකට. ලෝකෙ හැමතිස්සෙම සියල්ල තියනවා කියන අන්තයකට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට පේනවා ගෙයක් තියෙනවා. පිළිමයක් තියෙනවා. මිනිස්සු ඉන්නවා. දේවල් තියෙනවා. ලෝකයක් තියෙනවා කියාගත්තොත් තියෙන පැත්තකට ඇත කියන සංඥාවෙන් එක පැත්තකට වැටෙනවා. එහෙම වැටෙනකොට ඒකට කියනවා ශාස්වත වාදය කියලා. ශාස්වත දෘෂ්ටිය කියලා. අපේ ඇහැට යමක් පේනකොටම අසවලා මේ අසවලා ඉන්නවා අසවලා අසවලා අසවල් දේ අහවල් හඬ අහවල් රස ආදී විදියට එනවා නේද සංඥා. ඒ මොකක්ද වෙන්නේ? අහවල් රස ඇත කියලා අපි බාර ගන්නවානේ. ඒ කියන්නේ අහවල් රසයක් තියනවා කියලා බාර ගන්නවා. අසවල් කෙනෙක් ඉන්නවා කියලා බාර ගන්නවා. අසවල් හඬක් තියනවා කියලා බාර ගන්නවා. ඒ බාර ගන්නකොටම අපි එකාන්තයකට වැටෙනවා. ඊළඟට දැන් මේකේ බණ භාවනා කරන්න යෙදිච්ච අයට මේ කාරණා සාකච්ඡා කරගෙන යනකොට උන් එහෙම එකක් නෑ කියාගත්තු හේකුත් හදනවා. ඊට පස්සේ දැන් මේවා මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ඒවා ඒ නිසා එහෙම ඒවා නෑ කියලා අපි කියනවානේ. දැන් ඒ නිසා තමයි අසුභ භාවනාව එහෙම වඩන්න ගියාම අපි මේවා මේ කෙස්ලොම් නියදත් වලින් හැදිච්ච ඒ නිසා මේකේ මුකුත් ගන්න දෙයක් නෑ කියාගෙන ඊට පස්සේ නෑ නෑ නෑ කියාගත්තු දෘෂ්ටියක් අපි හදාගෙන යනවා. මේවා එහෙනම් මේ මේ දේවල් වලින් හැදිච්ච මේවා විනාශ වෙන එකක්. එහෙනම් මේ මම තියනවායි කියලා හිතට මේක ඇති දෙයක් නෑ කියලා නැති එකක් කතා කරනවා. නෑ කියන දෘෂ්ටියකට නෑ කියන එක එක අන්තයකට වැටෙනකොට මොකක්ද එතන දෘෂ්ටිය? මොකද වාදය? උච්ඡේද වාදයට වැටෙනවා. නැහැ කියන එකනේ. සියල්ල නැහැ කියන වාදයකට යනවා. බුදුරජාණන් වහන්සේ ඇත කියන අන්තයේත් නැතුව නැත කියන අන්තයේත් නැතුව මැද ඉඳගෙන ධර්ම දේශනා කරා. මොකද්ද මැද ඉඳගෙන දේශනා කරනවා කියන්නේ? මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළා. පටිච්ච සමුප්පාදය දේශනා කළා. අස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල මෙය ඇතිවේ. අස්මින් අසති ඉදං නහෝති. මෙය නැති කල මෙය නැත. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේක ඇති වුණු කල මේක උපදී. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මෙය නැති වූ කල මෙය නැත. ඒකයි කියන්නේ. දැන් එතකොට බාහිර රූපයක් තියනවා කියන ඒ අල්ලා ගැනීම හදාගන්නේ අවිද්‍යා සංස්කාර මුල් කරගෙන. ඇයි ඒ මේ සතර මහා ධාතුන්ගේ එකතු වීමක් තියනවා මනසේ ක්‍රියාකාරීත්වය නිසා. දැන් මේ අපිට දැනට මෙතන පේන දේවල් ටික පවා රාශී වෙලා එකතු වෙලානේ තියෙන නේද? මොනවාද එකතු වෙනවා කියන්නේ දැන් මේ ඔය මෙට්ට ටික තියෙනවා. ඒ මෙට්ට කාගේ හරි හිතේ ඇඳිච්ච නිර්මාණයක් නේ. ඒ නිර්මාණයට අදාළ විදියට සතර මහා ධාතු ටික මොකද වෙලා තියෙන්නේ? එකතු කරලා තියෙනවා. කැටි කරලා තියලා තියෙනවා. අපි ඒකට ඊට පස්සේ කියනවා මෙට්ටය කියලා. සතර මහා ධාතු එකතු වෙච්ච තැන තුල දීපු නමට අපි දකිනවා මෙට්ටයක්. සතර මහා ධාතු ටික එකතු වෙලා දුන්නු නමට අපි කියනවා මෙට්ටයක්. දැන් මේක කවුරුවත් පිළිගන්නේ නැහැ දැක්කෙව්වට. ඔකෙන් දැක්කෙව්වත් කවුරුත් පිළිගන්නේ නැහැ. ඇයි? මුලින්ම නිර්මාණකරුවා විසින් හදාගත්තු මනෝවිකාරයෙන් කරපු නිර්මාණය තමයි මේ තියෙන්නේ. ඒතර ඒක මෙට්ටයක් විදියට ලෝකයේ හැමතිස්සෙම මතුවෙනවා. ඒ මතුවෙනකොට ඒක ගන්න, ඒක දකින, ඒක පාවිච්චි කරන හැමෝම මෙට්ට තියනවා කියන රූප දර්ශනයකට යනවා. එතකොට මේක සතර මහා ධාතුන්ගෙන් හැදුණු එකක් බවවත් සතර මහා ධාතු වෙන් වෙනකොට මේකේ ගත යුත්තක් නැති බවවත් වැටහීමට එන්නේ නැහැ. ඇයි? අවිද්‍යාව මුල් කරගත්තු දර්ශනයක් තමයි ලෝකෙට තියෙන්නේ හැමතිස්සෙම. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කායानुපස්සනා දේශනාව කරන්නේ මේ ශරීරයේ තියෙන කොටස් ටික අල්ලගෙන කුණු වෙනවා පණුව ගහනවා කිය කියා හිත හිතා ඕකේ එහෙම එල්ලිලා ඉන්න තැනකට එන්න නෙමෙයි. සතර මහා ධාතු නිසා එකසු වෙච්ච එක කොහොමද දැන් කුණු වෙන වෙනස් වෙන එක නවත්තන්න කාටවත් බෑ. ඒකේ ස්වභාවය. හැබැයි ඒ ස්වභාවය අල්ලගෙන එහෙම එකක් තියනවා කියාගත්තු වැඩපිළිවෙලක් අපි තුල තියෙනවා. මේ ශරීරය අල්ලගෙන මේ සතර මහා ධාතුන්ගේ එකතු වීම අල්ලගෙන අපි අවිද්‍යාව ගොඩනගනවා. සංස්කාර ගොඩනගනවා. කර්ම විඥාන හදනවා මතු භවය සඳහා. එතකොට අවිද්‍යාව සංස්කාර ඊට පස්සේ විඥාන මුල් කරගෙන නාම රූප සලායතන මේ විදිහට සසරට වැටෙන්න ඕන කරන කර්ම බීජයන් අපි පෝෂණය කරනවා සකස් කරනවා. දැන් මේ හුස්ම දිහා බැලීමෙන් ඉරියව් දිහා බැලීමෙන් ශරීරයේ අසුභ වශයෙන් දැකීමෙන් මොකද්ද අපිට ගන්න කියන්නේ? මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු සතර මහා ධාතු මුල් කරගත්තු ශරීරයක් මේ තියෙන්නේ මේ ශරීරයේ ආකෘතියත් මොකද්ද? මනසේ හදාගත්තු ස්වභාවයක්. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. කාමය කියන එක රාගය කියන එක ලෝකේ කොහෙවත් නැහැ. දැන් මේ gedara පිළිබඳව මේ තියෙන දේවල් පිළිබඳව මේ ගොඩනැගිලි සම්බන්ධව එකකවත් අපිට කාමය පේන්න තියෙනවද? මනසේ ඇඳුණු කාම දර්ශනයට අදාළව තමයි මේක නිර්මාණය වුනේ. එතකොට අපේ මේ ශරීර හම් වෙලා තියෙන්නේ එහෙම හැදිච්ච එකකට තමයි. ඒ හැදුණු සංකල්පයට තමයි මෙතන දැන් මේ අපි බැහැගෙන ඉන්නේ. දැන් මේ පිළිම වහන්සේ මේකේ ඇතුළ හිස් නම් අපේ සම්පූර්ණ මේ පිළිම ඇතුළට සිමෙන්ති හෝ මැටි හෝ පිරෙව්වොත් හොඳට පදන් වෙන විදිහට තද කරලා පුරවලා ගත්තොත් අරගෙන පිටින් පොත්ත ගලවලා අයින් කරාට පස්සේ අපිට ওই විදිහේම ආකෘතියක් ආයෙ දකින්න හම්බෙන්නේ නැද්ද? ඇයි ඒ අච්චුවේ නිපුරවන්නේ? ඒ අච්චුවේ පුරවලා ගත්තාම පිටින් පොත් ඇරියට පස්සේ ආපහු අර තිබුණා වගේ මේකක් අපිට දකින්න හම්බෙනවා. ඒ වගේ මේ මනසේ ස්වභාවය වෙන්නේ සසරේ අපි අල්ලගෙන ඉන්න තැනේ ස්වභාවය අනුව ඒ ගොඩනගා ගන්න සංකල්පවලට අනුව අපි ගිහිල්ලා තැනකට එබෙනවා බැස ගන්නවා ඒකට අනුව මේක සකස් වෙනවා. මව් කුසේ සකස් වෙන කලලයට නාම ධර්මයන් විඥානයේ නාම රූප සම්බන්ධතාවය ගොඩනැගෙනකොට සකස් වෙනකොට ඒ නාම රූප සම්බන්ධතාවයත් එක්ක මේ විඥාණයට පවතින්න අවශ්‍ය කරන ආහාර කොටසක් තියෙනවා. ඒ ආහාර ටික තමයි කබලින්කාර ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා ධර්මයේ උගන්වන්නේ. මේ ආහාර කොටස් ටික දෙන්නේ නැත්තම් මේ ශරීරයට වැඩෙන්න විදිහක් නැහැ. මේ ශරීරය වැඩෙන්නේ නැහැ. ආහාර ටික දෙන්න ඕනි. ආහාර ටික දෙන්න දෙන්න වැඩෙන්නේ මොකද්ද? විඥානය වැඩෙනවා. ආහාර දෙන්න දෙන්න විඥානය වැඩෙනවා. විඥානය මෙතනින් ඉවත් වෙලා ගියොත් එහෙම මේ ශරීරය පවතිනවද? එහෙනම් ශරීරය වැඩෙනවා කියලා කියන්නේ මොකද්ද? විඥානය පෝෂණය වෙනවා. විඥානය පෝෂණය වෙනවා කියන්නේ අවිද්‍යා සංස්කාර විඥාන නැවත හැදි හැදි හැදි හැදි සසර පවත්වන්න වැඩපිළිවෙල හැදෙනවා. විඥානය පෝෂණය වෙන්නේ නැත්නම් මේ ආහාර වලින් මව කුසේදීම විඥානය බැහැරුණොත් එහෙම මේ ශරීරය වැඩෙන්නේ නෑනේ. එතකොට ශරීරය වැඩෙන්නේ විඥානය නිසා. විඥානය පෝෂණය වෙන්නේ අපි ගන්න ආහාර වර්ග නිසා. එතකොට මේ දෙපැත්තේ සම්බන්ධතාවය හදන්නේ එහෙම. එහෙම හදන ඒ සම්බන්ධතාවය නිසා තමයි අපිට මේ නිරන්තර රූපයක් පේන්නේ මේක වෙනසක් පේන්නේ නැහැ. පවතින බවක් පේනවනේ. වෙනස් වීමක් පේන්නේ නැහැ. එහෙමනම් රූපය පිළිබඳ දැනගන්නවා කියන්නේ සතර මහා ධාතු එකතු කරලා දෙන්න මුල් වෙච්ච අවිජ්ජා සංස්කාර ආදී මේ චිත්තජ කර්ම බීජයන් හිතෙන් උපන්න කර්ම බීජ නිසා තමයි මේ විදිහේ හැඩතල අපිට හම්බ වෙලා තියෙන්නේ. මේ හම්බ වුණු කර්ම බීජවල ස්වභාවයට අපිට ශරීරයක් ලැබිලා තියෙනවා. අපි දැන් ඒ ලැබුණු ශරීරය අල්ලගෙන මේකේ මෙහෙමයි හරමයි කියලා මේකේ හැඩතල කතා කරනවා නේද? ඒ හැඩතල කතා කරන වාරයක් පාසා අපි සසර හදනවා. හැඩතල කතා කරන වාරයක් පාසා සසර හදනවා. අපිට තේරෙන්නේ නැහැ මේ සතර මහා ධාතු එකතු වෙලා හැදිච්ච එකක් බව. ද යම් කෙනෙක් සතර මහා ධාතු එකතු වෙලා මේක හැදුනයි කියලා වචනයෙන් දැනගත්තත් නිකන් අහලා දැනගත්තත් එතනින් ඒ කෙනාට ඒත් ඒ හැදෙන එක නවතින්නේ නැහැ මොකද ඊට පස්සේ දකිනවා එහෙනම් මේක මෙහෙම එකක් මේ විදිහට හැදිච්ච එකක් එහෙනම් මේක නැති වෙලා යන එකක් කියලා දකින්න ගත්තාම වෙන්නේ ආපහු අන්තයකට වැටිලා යන ඉඩකඩ තියෙන ප්‍රමාණය වැඩි. එතකොට රූපය මේ විදියට නිර්මාණය වෙන්නේ සතර මහා ධාතු එකතු වෙන්නේ මනෝමූලික වැඩපිළිවෙලක් එක්ක. මනස මුල් කරගෙන එහෙම සකස් වෙනකොට සංකප්ප රාගෝ පුරිසස්සකාම මේ සංකල්පනා රාගය තමයි සංකල්පනාවන් තමයි මේ සත්වයන්ගේ කාමයේ බවට පත් වෙන්නේ. මේ හැම නිර්මාණයකම තියෙන්නේ සංකල්පනා ගොඩක්. සංකල්පනා කියන්නේ මොනවාද? සංස්කාර වලට නමක්. සංස්කාර ඔව් කර්ම රැස් වෙන්නේ එකමයි. එතන ඒකම තමයි කතා කරන්නේ. එතකොට සංකල්ප ගොඩනගනවා කියන්නේ කර්ම රැස් වෙනවා කියන එකයි. සංස්කාර ගොඩනගෙනවා කියන එකයි. තිට්ඨන්ති తත්‍රේව තත්හෙව ලෝකෝ. මේ ලෝකය විසිතුරු ලෝකය පැත්තක තිබුණාවේ. විවිධ වූ විචිත්‍ර වූ ලෝකය පැත්තක තිබුණාවේ. අතෙත්ත දීරා විනයන්ති ඡන්දං. පඬිතයා මොකද කරන්නේ? නුණක්කාරය නැනවතා මේ බාහිර ලෝකය මනසින් නිර්මාණය කළා දුන්නු බාහිර ලෝකය අල්ලගෙන නැවතත් මනස විසින් ආයෙත් ගොඩනගිල්ලක් නේද කරන්නේ? දැන් මේ ලෝකය හැදුනේ මේ ලෝකයේ සියලු නිර්මාණයන් මනෝමූලිකව හැදිලා තියෙන්නේ. මනෝපුබ්බංගම ධම්මා කියන්නේ නිසා. ඒතර මනස මුල් කරගෙන හැදුණු සංකල්පයක ප්‍රතිඵලය තමයි දැන් අපිට මේ පේන්න තියෙන්නේ. ඒ පේන්න තියෙන ස්වභාවය අල්ලගෙන දැන් මනසේ ඇඳුණු චිත්‍රය අල්ලගෙන දෙයක් නිර්මාණය කරා. ඒ නිර්මාණය තුළ අපි දෙයක් දකිනවනේ. ඇඳ පුටු මේස මිනිස්සු හරක බාන වතු පිටි විදියට දකිනවා. එහෙම ඒ මනසෙන් ඇඳිච්ච චිත්‍රයනේ දැන් බාහිරින් දාගෙන අපි බලාගෙන ඉන්නේ. ඒ බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අපිට ඒක අමතක වෙනවා මේ මනසෙන් හදාගත්ත එකක් තමයි දැන් මේ අල්ලගෙන ඉන්නේ කියලා. එහෙනම් අර තියෙන දේ Taman තුලින් ඊට පස්සේ ආයෙත් දකින්න පටන් ගන්නවා. පැහැදිලිද කියන දේ? මනසේ ඇඳගත්තු චිත්‍රයකට අනුව අපි මේ දේවල් නිර්මාණය කරගත්තා. මනස ඇඳිච්ච හැම සංකල්පයක්ම තමයි මේ තියෙන්නේ. දැන් මේ ගෙන ආපු මල් ටික පවා ඔය මනසට අනුව නෙමෙයිද ඔය තියලා තියෙන්නේ? හිතට අනුව නෙමෙයිද ඔය තියලා තියෙන්නේ? ඒ මනසට අනුව තමයි අපි මේ සියල්ල සංවිධානය කරගෙන තියෙන්නේ. ඒ සංවිධානය කරගත්තු දේ මනසට අනුව සිද්ධ කරගත්තා. දැන් ඒක දිහා බලාගෙන ඊට පස්සේ මනසෙන් හදාගත්තු එක බව දැන් අමතකයි අපිට. මේක දැන් මනසෙන් හදාගත්තු එකක් බව අමතකයි. ඒ දේ තුල තමන් ඉන්නවා කියලා දකිනවා තියනවා කියලා දකිනවා. ඒ කොහොමද දකින්නේ? දැන් නැවත ගියොත් මේ gedara නිර්මාණයට මූලික සංකල්පයක් හැදුණා. ඒ සංකල්පයට අනුව මේ දේවල් ටික එකතු කරලා විතර ගයක් කියලා එකක් අටව ගත්තා. ඒ අටවගෙන ඉන්න gedara දිහා ඊට පස්සේ නැවත හැරිලා බලනකොට මේක මගේ gedara කියන හැඟීම ආපස්සට එනවා. දෙපැත්තට හොමාරු වීම නෙවෙයිද මේ සිද්ධ වෙන්නේ? එහෙම හොමාරු වෙනකොට මේක සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක් බව අපිට පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ පේන්නේ ගයක් තියනවා කියලා පේනවා හැමතිස්සෙම. කෙනෙක් ඉන්නවා කියලා පේනවා හැමතිස්සෙම. අසවලා කතා කරනවා කියලා පේනවා හැමතිස්සෙම. අසවල් රස කියලා පේනවා හැමතිස්සෙම. එතකොට මේ සියල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහෙන් හැදිච්චද? මනස විසින් හදාගත්තු දේවල් සංකප්ප රාග සංකල්පනාම තමයි රාගයේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ ගෙයි වෙනස් වෙන වාරයක් පාසා අපිට වෙහෙසක් දැනෙනවා. දුකක් දැනෙනවා. පීඩනයක් දැනෙනවා. මේක රෙපෙයා කරගන්න ඕන නම් ප්‍රමාණවත් සල්ලි නැත්තම් සල්ලි හොයාගන්නේ කොහොමද කියලා ලොකු වෙහෙසකටපත් වෙනවානේ. එතකොට මේ මොකද්ද වෙන්නේ? අර සංකල්පයෙන් තින් ගොඩනගාගත්තු සතර මහා ධාතු ගොඩ මේ එකතු වෙලා තියෙන්නේ ඒකේ වෙනස වෙනකොට වෙනස් වෙන්නේ ඒ සතර මහා ධාතුන්ගේ වෙනසත් එක්ක වෙනස කොහෙද ඇති වෙන්නේ? මනස වෙනස් වෙනවා. මනස වෙනස් වෙන්නේ මගේ කියන සංකල්පය තියෙන නිසා. මේක ස්ථිරයි කියලා සංකල්පයක් තියෙන නිසා. මේක ආත්මයි කියලා සංකල්පයක් තියෙන නිසා. එහෙම ඇති වෙන ඒ සංකල්ප ගොඩ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බාහිර දේවල් බාහිර විදියටම තේන් දෙන්න. ගැටලුව නිර්මාණය වෙන්නේ මනස තුළ. එතනින් දකින්න කියලා කියනවා ගැටලුව හැදෙන තැනින් දැන් ගෙයක් තියනවා කියලා උපන්නේ කොහෙන්ද? මනසෙන්. එතකොට ගේ නැති වෙනවා කියලා කොහෙන්ද උපදින්නෙත්? එහෙනම් දැන් ඇති වෙච්ච තැනින්ම නැති වෙලත් යනවා නේද? ඇති වෙච්ච තැනින්මයි නැති වෙන්නේ නේ? ඇති වෙච්ච තැනම නැති වෙන එක දැක ගන්න බෑ අපිට. පේන්නේ අපිට අර සතර මහා ධාතුන්ගේ විකෘතිය පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට වෙන්නේ මෙන්න හදාගත්තු එක නැති වෙනවා කියලා එකක් එනවා. දැන් මේ ඇතිවීමයි නැතිවීමයි දෙකම කොහෙන්ද හටගත්තේ? මනසෙන්ම උපන්න. මනසෙන්ම ඉපදිලා මනසෙන්ම නැති වෙලා යනවා. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ. ඒ પરම්පරාව පේන්නේ අපිට. එතකොට සංකල්පමය වශයෙන් හදාගත්තු ඒ චිත්‍රයට අනුව ගොඩනගාගත්තු මේ gedara වෙනස් වෙනකොට අයියෝ වෙනස් වෙනවා කියන මනසක් ඇති වෙනකොටම නැවතත් ඇති වෙන්නේ අවිද්‍යා සංස්කාර උපදිනවා. අකුසල් රැස් වෙනවා. සසරට වැටෙනවා. ඒ ආකෘතියටම හදාගත්තු අපේ අම්මා තාත්තා මතක් වුණා කියමුකෝ. අපිට මතක් වෙන්නේ නෑනේ මේ සතර මහා ධාතු වලින් හැදිච්ච කර්මානුරූප හැදිච්ච එකක් තමයි මේ තියෙන්නේ කියලා. මතක් වෙන්නේ අම්මා තාත්තා පිළිබඳනේ. අම්මා තාත්තා පිළිබඳ මතක් වෙනකොට මොකද වෙන්නේ? අම්මා තාත්තා ඉන්න බවට සටහනක් හිතට ඇඳෙනවා. අවිද්‍යාව සංස්කාර උපදිනවා. ඒ අවිද්‍යා සංස්කාර මුල් කරගෙන අම්මා තාත්තා ගැන මතක් කර කර ඉන්න වෙලාවක මැරුණොත් එහෙම සතර පායට වැටෙන්නත් පුළුවන්. සතර පායට වැටෙන්නත් පුළුවන්. ඒකයි භව කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. අපි කතා කරන්නේ මේ සතුම් මරන්න නැතුව හොරකම් කරන්න නැතුව හිටියම මෙහි ඊට පස්සේ අපිට දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් සුගතිය උපදින්න පුළුවන් කියන බණ විතරයි. දැන් මේ බුදු පිළිම වහන්සේ අල්ලගෙන බුදු පිළිම වහන්සේගේ තියෙන ස්වභාවය මතක් කර කර අයියෝ මේක හරම වෙලා මෙහෙම වෙලා මෙහෙමයි අරමයි කිය කිය සංකල්ප ගොඩනගුවොත් එහෙම මොකද වෙන්නේ? අවිද්‍යා සංස්කාරයේත් හට ගන්නවා. ඒත් දුක తీරුණත් යන්න පුළුවන් අපිට. දුක తీරුණත් යන්න ඉඩකට තියෙනවා අපිට. වෙහෙර විහාර අල්ලගෙන මිනිසු කෙලෙස් හදන්නේ නැද්ද? වෙහෙර විහාර කියන්නේ මොනවද? කෙලෙස් ගොඩවල් මිසක වෙන මොකක්වත් නෙවෙයි. කෝටි ගණන් වියදම් කරලා වෙහෙර විහාර හැදුවත් ඒත් මොනවද? කෙලස් ගොඩවා. සංස්කාර නැතුව ඔය එකක්වත් කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. සංස්කාර උපදිනවද කියලා බලන්න අවිද්‍යාව නැතුව. අවිද්‍යාව නැතුව සංස්කාර උපදින්න පුළුවන්ද? අවිද්‍යාව උපදිනවා කියන්නේ සංස්කාරي බේ හැදෙනවා. ඒක නවත්තන්න බෑ. සංස්කාර නවත්තන්න නම් උපද්දවන්න ඕනි මොකද්ද? විද්‍යාව. සංස්කාර නවත්තනවා නම් විද්‍යාව උපදින්න ඕනේ. විද්‍යාව උපදිනොත් විතරයි සංස්කාර නවතින්නේ. සංස්කාර නැවතුනොත් විතරයි විඥාන නවතින්නේ. විඥාන නැවතුනොත් විතරයි නාම රූප නවතින්නේ. නාම රූප නැවතුනොත් විතරයි සලායතන නවතින්නේ. සලායතන නැවතුනොත් විතරයි ස්පර්ශ නවතින්නේ. ස්පර්ශ නැවතුනොත් විතරයි වේදනා නැවතින්නේ. වේදනා නැවතුනොත් විතරයි තණ්හා නැවතින්නේ. තණ්හා නැවතුනොත් විතරයි උපාදාන නැවතින්නේ. උපාදාන නැවතුනොත් විතරයි භවය නැවතින්නේ. භවය නැවතුනොත් විතරයි ජාතිය නැවතින්නේ. ජාතිය නැති වුනොත් නැවතුනොත් විතරයි ජරා මරණ නැවතින්නේ. අවිද්‍යාව උපන්නොත් සංස්කාර උපදිනවාමයි. නිකන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර අවිද්‍යාව නිසාමයි පින් සිතුවිලි පහළ වෙන්නේ. සංස්කාර. අවිද්‍යාව නිසාමයි පව් සිතුවිලි පහළ වෙන්නේ. අවිද්‍යාව නිසාමයි ආනින්ජාපි සංඛාර හේවත් ධාන මගඵල ධාන ලබන්න ඕනේ කිය කිය සිතුවිලි පහළ වෙන්නේ. එතකොට නිවන් මගේ වැඩපිළිවෙල අවසන් කරගත්තු කෙනාට විද්‍යාව උපදිනවා කියන්නේ පින්පව් රැස්වීමක් නෑ. සංස්කාර හැදීම නවතිනවා. සංස්කාර හැදීම නවතිනවා කියන්නේ සසර හදිනක නවතිනවා කියන එක. එතකොට සමත සහ විදර්ශනා කියන භාවනා ක්‍රම දෙකෙන් උගන්වන්නේ මොකද්ද? අවිද්‍යාව දුරු කරගන්න විදිහ. විදර්ශනාවේදී අවිද්‍යා සංස්කාර දෙක නැති කර ගැනීමේ වැඩපිළිවෙලයි උගන්වන්නේ. අවිද්‍යා සංස්කාර දුරු කරගන්නකොටම ඒ හරහා උපදින විඥානයන් අවිද්‍යාව මුල් කරගෙන දැන් මේ gedara දිහා බලාගෙන අවිද්‍යාවෙන් අයියෝ මේක මහ ජරාගයක් නේ කියලා හිතනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව නිසා අකුසල් රැස් කරගන්න පුළුවන් සංස්කාර උපදිනවා. අපිට කෙලෙස් හදාගන්න පහසු මාර්ගයක් තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. දැන් අපි කතා කරන සතර මහා ධාතු අල්ලගෙන මනස විසින් ගොඩනගාගත්තු මේ වැඩපිළිවෙල අල්ලගෙන අපි වාඩි වෙලා ඉන්නකොට නැත්තම් මේ සතර මහා ධාතු එක විදියක පවතින්නේ නැහැනේ මේවා. මේක වෙනස් වෙනවා. මේ ශරීරය වාඩි කරලා තියෙනවා. වාඩි කරලා තියෙනවා කියන එක සංඥාවක්ද නැද්ද? ඒ අවස්ථාවට ඒක තියෙන විදිහ තමයි අපි ඒකට නමක් දෙනවා වාඩි වෙලා ඉන්නවා කියලා. වාඩි වෙලා ඉඳීම තුළදී මොකද වෙන්නේ? නැවතත් වාඩි වෙලා ඉන්න ගමන් මම වාඩි වෙලා ඉන්නවා කියලා සංඥාවක් උපදිනවා. අසවලා වාඩි වෙලා ඉන්නවා කියලා සංඥාවක් උපදිනවා. මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව හරීම වෙහෙසයි කියලා සංඥාවක් උපදිනවා. සැපයි කියලා සංඥාවක් උපදිනවා. එතකොට වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුලදී රාග දෝෂ මෝහ උපද්දනවා. වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුල රාග දෝෂ මෝහ උපද්දනවා. වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුළ රාග දෝෂ මොහ ඉපදෙනවා කියන්නේ ඒ මොහොතේ මරුණොත් ඒ ඉරියව්වෙන්ම ගිහිල්ලා වෙන කොහේ හරි උපදිනවා. ඊළඟට හිටගෙන ඉන්න ඉරියව්ව තුලත් රාග දෝෂ මොහ ඉපදෙනවා. හිටගෙන ඉන්න ඉරියව්ව තුලත් රාග දෝෂ මොහ ඉපදුනාම ඒ ඉරියව්වෙන්ම ගිහිල්ලා මරුණොත් යම් තැනක උපදිනවා. ඇවිදින ඉරියව්ව තුලත් රාග දෝෂ මොහ උපදිනවා. ඒ උපදිනකොට ඒ ඉරියව්ව තුලින් මැරුණොත් රාග දෝෂ මොහයට අදාළ විපාකයක් හම්බ වෙනවා. හාන්සි වෙලා ඉන්න ඉරියව්වේදීත් රාග දෝෂ මොහ උපදිනවා. ඒත් මැරුණොත් ඊට අදාළ විපාකයක් හම්බ වෙනවා. දැන් විමුක්තිය කියන එක ඔය ඉරියව් හතරෙන් කෝකටද අයිති? හතර ඉරියව්වටම අයිති නෑ විමුක්තිය කියන එක. ආනන්ද ආම්දුර රහත් වෙන්නේ කොහමද? හතර ඉරියව්වටම අදාළ නැතුව. හතර ඉරියව්වටම අදාළ නැතුවයි උන්වහන්සේට කෙලෙස් බැහැර වෙන්නේ. මේ සතර මහා ධාතුන්ගෙන් හදාගත් රූපය තුල අපි හදන කෙලෙස් ගොඩවල් සංස්කාර ගොඩවල් නැති කරගන්න ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉරියාපත භාවනා ක්‍රමයක් අපිට ඉගැන්වුවේ. කොහොමද උගන්වන්නේ? පුනච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යනකොට යනවා කියලා මෙනෙහි කරගන්නවා දැන දැනම ඇවිදිනවා. ඒකට අපිට තියෙන විස්තරයක් කතා කරගන්න. දැන් ඇවිදිනකොට මං ඇවිදිනවා මං ඇවිදිනවා කිව්වා කියලා කෙලස් නැති වෙන්නේ දැන් මේ ඇවිදිනවා ඇවිදිනවා ඇවිදිනවා කියලා කිව්වට කෙලස් නැති වෙන්නේ නැහැ. ඇවිදින ඉරියව්වට අයිති වෙන සක්මන් කරනවා කියන එකත්නේ. එතන සක්මන් භාවනා කරනවා කියලා වම දකුණ කිය කියා හෝ ඔසවනවා ගෙනියනවා තියනවා කිය කියා ගියයි කියලා කෙලස් නැති වෙන්නේ ඒක අර පාඩමක් උගන්වනකොට අපිට කරන විදියක් තියෙන්න බෑ. ආන් ඒකට දුන්න පාණිවිඩයක් විතරයි. ඊළඟට ඨිතෝවා ඨිතෝම් මේති පජානාති. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා දැන දැනම වාඩි වෙලා ඉන්නවා. ඨිතෝ කියන්නේ හිටගෙන ඉන්න. ඨිතෝවා ඨිතෝම් මේති පජානාති හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනගෙනම ඒරියව් ඉන්නවා. නිසින්නෝවා නිසින්නෝම් මේති පජානාති. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා දැනීම සහිතවම වාඩි වෙලා ඉන්නවා. සයානෝවා සයානෝ මිහිති පජානාති හාන්සි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නවා කියලා දැන දැනම හාන්සි වෙලා ඉන්නවා. යතහා යතාවා පනස්සකායෝ පනිහිතෝ තතහා තතානං පජානාති. යම් යම් ආකාරයකට මේ කය පවත්වනවද ඒ ඒ ආකාරයට දැන දැනම කය පවත්වනවා. දැන් මේ මොකද වෙන්නේ? සතිය අරගෙන යන විදිහ. සතිය පවත්වන විදිහ. ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැන දැනම ඇවිදිනවා. ඇවිදිනවා කියලා දැන දැන ඇවිදිනකොට ඇවිදින ඉරියව්ව තුළ රාග දෝෂ මොහ දන්න තියෙන අවස්ථාව අඩු කරනවා. හිටගෙන ඉන්න ඉරියව්ව දැන දැනම දැන් මේ හිටගෙන ඉන්නවා කියනක දැනීම සහිතවම ඉන්නකොට ඒ හරහා වෙන රාග දෝෂ මෝහ හැදීම නවත්තනවා. ඒකයි මේ කතා කරන්නේ. ඒක නිසා කියනවා යම් යම් ආකාරයකට මේ කය පවත්වනවද ඒ ඒ ආකාරයටම දැනගන්නවා කියලා. දැන් අපි වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉඳීම විතරක් නෙමෙයිනේ කරන්නේ නේද? වාඩි වෙලා ඉන්න ගමන් කකුල් දිගාරිනවා. කකුල් නවනවා. අතපය දිගාරිනවා. නවනවා. මේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ අවස්ථාවේ ඒ විදිහට දැන දැන කරන්න කියලා එකයි මේ කතා කරන්නේ. හැබැයි ඒ මේ කතා කරන්නේ මූලිකව සතිය පවත්වන විදිහ. මූලික සතිය පැවැත්වීම විතරයි. හොඳට මතක තියාගන්න ආනා මේ සතිපට්ඨානයේදී සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනා කියලා තව එකක් තියෙනවා. හොඳට මතක තියාගන්න මේ දෙක හැමතිස්සෙම සතිපට්ඨාන සූත්‍රයේ කොටස් දෙකකින් කතා කරනවා. සතිපට්ඨානය කියලා එකක් තියෙනවා සතිපට්ඨාන භාවනා කියලා තව එකක් තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ සතිපට්ඨානය. කොහොමද සතිපට්ඨානය කරන්නේ? යනකොට යනවා කියලා සිහියෙන් ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව සිහියෙන් ඉන්නවා. ඇවිදින මේ හිටගෙන ඉනකොට හිටගෙන ඉඳීම ගැන සිහියෙන් ඉන්නවා. ඒක භාවනාව නෙවෙයි. ඒක සතිය. සතිය වැඩි. ඒක සතිය. සතිපට්ඨානේ සිහිය පිහිටුවාගෙන ඉන්නවා. සිහියෙන් ඉන්නවා. සතිපට්ඨාන කියලා කියන්නේ සතිය පට්ටල් කරන පුහුණු කරනවා කියන එකයි. එතකොට ඇවිදින ඉරියව්වේ සිහිය පුහුණු කරනවා. සිහියෙන්ම ඉන්නවා. දැන් මේ විදිහට ඉන්නකොට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. දැන් කොහමද මේ විදියට අජ්ජත්ත කියලා කියන්නේ අභ්‍යන්තර. අභ්‍යන්තර කියන්නේ මෙතෙන්දී තමන්ගේ කය පිළිබඳව දකිමින් ඉන්නවා. තමන්ගේ කයේ ගමන් කරන ඉරියව්වේ, හිටගෙන ඉන්න ඉරියව්වේ, වාඩි වෙලා ඉන්න ඉරියව්වේ, හාන්සි වෙලා ඉන්න ඉරියව්වේ සිහියෙන්ම ඉන්නවා. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරතේ බහැර වූ කයෙහිත් යෑම මේ මිඳුම් හිටුම් ආදී මේ ඉරියව් ටික පිළිබඳව සිහියෙන් ඉන්නවා. දැන් ඒක තමයි කියන්නේ මේ ශරීරයේ ස්වභාවය යම්සේද අනික් ශරීරයේ ස්වභාවයත් එසේමයි. ඇයි? මේ සියල්ල හැදිලා තියෙන්නේ මොන වගේ එකතු වෙන්ද? සතර මහා ධාතුවේ එකතු වෙන්නේ. සතර මහා ධාතුවේ එකතුවෙන් හැදුණු මේ ශරීරය මේ ශරීරය මගේ කියන මේ ශරීරය වාඩි වෙලා ඉන්නවා නම් අනිත් උද්දවේගී ශරීර වලටත් ඒකම තමයි වෙන්න තියෙන්නේ. එතකොට බහැර වූ කයද? බහැර වූ කියන්නේ අනිත් අයගේ ශරීර කියන එකයි. බාහිරය කියන්නේ මොකද දැන් අපිට අපි විතරක් නෙවෙන්නේ දැනෙන්නේ. බාහිරත් අහුවෙනවනේ අපිට. බාහිර අහුවෙන නිසා නේනම් මේ ආයතන හයක් අපිට සම්බන්ධතාවය හැදිලා තියෙන්නේ. එතකොට දැන් අපි අපේ ඉඳිල්ල ගැන ඇවිදිල්ල ගැන කතා කරනවා වගේ මන්න අහවලා ඇවිදින හැටි බලන්නකෝ කියලා කියන්නේ නැද්ද? කියනවනේ. අහවලා වාඩි වෙලා ඉන්නවත් දන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද අපි? කතා කරනවා. එතකොට හැමතිස්සෙම මේ ඔන්න දැන් මේ කතා කරන්නේ මුලින් කතා කරේ සතිපට්ඨානය දැන් කතා කරන්න ඉන්නේ සතිපට්ඨාන භාවනාව. දැන් මේ විදිහට දකිනවා. ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විර දැන් තමන්ගේ කය මේ කයත් මේ මේ විදියටයි පවතින්නේ කියලා දැනගන්නවා. බාහිර වූ කයත් ඒ ඒ විදියටයි පවතින්නේ කියලා දැනගන්නවා. මොකද මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. තමන්ගේ කය විතරක් දැනගෙන බාහිර කය දැක්කේ නැත්තම් තමන් තුලින් වෙනස් වීම දකිනවා බාහිර ස්ථිරත්වයක් පේන්න පටන් ගන්නවා. බාහිරින් විතරක් දැක්කොත් එහෙම වෙනස් වීමක් තමන් තුළ ස්ථිරත්වයක් පේන්න පටන් ගන්නවා. පැහැදිලිද? දෙපැත්තට දකින්න ඒකයි. මේ පැත්තේ වෙනස් වෙනවා කියලා ගන්න කෙනා අර පැත්තේ ස්ථිරත්වයක් පේන්න පටන් ගන්නවා. ඇත කියන තැනට වැටෙනවා ආයෙත්. මෙහෙ නැහැයි කියලා ගන්නවා අර ඇතේ කියලා ගන්නවා. එහෙ ඇතේ එහෙ නැtei කියලා ගත්තොත් මෙහෙ ඇතේ කියලාත් ගන්නවා. එතකොට විටෙන් විට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කලින් කලට අජත්තවත් බාහිරවත් අභ්‍යන්තරයේත් බාහිරෙත් දෙපැත්තේම මේ ස්වභාවය නුවණින් දකින්න ඕනි කියලා. ඊළඟට අජත්ත බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. බාහිර වශයෙන් දැක්කා, අභ්‍යන්තර වශයෙන් දැක්කා. දැන් දෙකම එකටත් බලනවා. අජත්ත බහිද්ධ වශයෙන්ුත් බලනවා. ඒ කියන්නේ මෙහෙ එහෙනම් එහෙත් එහෙම. එහෙ එහෙමනම් මෙහෙත් එහෙමයි කියන දෙක එකට දාගෙනත් බලනවා. මේක නුවණින් මෙනෙහි කර කර බලන්න ඕනි කාරණාවක්. ඊට පස්සේ බලනවා සමුදය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති. ඇතිවීම වශයෙන් ඇති වෙන ස්වභාවය දකිනවා. මේ කයේ හට ගැනීම ස්වභාවය දකිනවා. කයේ හට ගැනීම ස්වභාවය කොහොමද වෙන්නේ? අතීත කර්මයක් තණ්හාවත් මුල් කරගෙන මව්පිය සම්බන්ධතාවයෙන් සතර මහා ධාතුන්ගෙන් ආහාර ප්‍රත්‍ය කරගෙන ආහාර නිසා මේ කය හටගන්නවා. අතීත කර්මයක් තණ්හාවක් කියනකොට අපි කතා කරේ අවිද්‍යාව සංස්කාර ඒ ටික තමයි මේ සම්බන්ධතාවය හදන්නේ. එතකොට දැන් මෙතන නාම රූප සම්බන්ධතාවය හදලා දෙන්නේ අම්මා තාත්තා එකතු වෙලා සලායතන ආදී ටික හදලා දෙන්න සතර මහා ධාතු ටික එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සේ ආහාරත් මුල් කරගෙන විඥානය බැසගෙන මේක ක්‍රියාත්මක වෙනවා. එතන ඉඳන් සලායතන වලට ස්පර්ශ හැදෙනවා, වේදනා හැදෙනවා, තණ්හා හැදෙනවා, උපාදාන වෙනවා, භවය හැදෙනවා. මේ විදිහට මේ චක්‍රය ගමන් කරනවා. එතකොට මේ ඇතිවීමේ ස්වභාවය දකිනවා. එතකොට හේතු ගොඩක් එකතු වෙලා තමයි මේ කය හැදුනේ. ආහාර ප්‍රත්‍ය ආහාර ආදිය මුල් කරගෙන හේතු ප්‍රත්‍ය ගොඩකින් සකස් වෙච්ච ශරීරයක් කියලා දකිනවා. මේ විදර්ශනාව දකින්න ඊට පස්සේ අර මුලින් කරේ යෑමීම් වලට සිහිය පිහිටුවමින් මොකද්ද කරේ? සතිය හේවත් සමතය වැඩුවා. දැන් මේ අජ්ජත් බහිද්ද වශයෙන් ඇතිවීම නැතිවීම වශයෙන් දකින්නකොට මොකද වෙන්නේ? විදර්ශනා පැත්තට ආන් සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒකට. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා ඇතිවීම දකින්න, ඇති වෙන විදිහ දකින්න, සකස් වීම දකින්න. සමුදය කියන්නේ හට ගන්නවා කියන එක. වය ධම්මානුපස්සීවා කායස්මින් ඉහෙරති. නැතිවීමද දකින්න. වැය වෙලා යන හැටි දකිනවා. කොහොමද? ජාතිය දැක්කා. ඇතිවීම කියන්නේ ජාතිය දකිනවා කියන එකනේ. ඊට පස්සේ ජරාව. ජරාවටපත් වෙන හැටි, ලෙඩ වෙන හැටි, මැරෙන හැටි මේ විදියට නැතිවීම ස්වභාවය වැය වෙලා යන විදිහක් දකිනවා. සතර මහා ධාතු හමුණා මේ සීත උෂ්ණ ආදීන් සතර මහා ධාතු වෙනස් වෙනවා. ඒ වෙනස් වෙලා යනකොට මේ මේ විදිහේ වෙනස්කම් වලට භාජනය වෙනවා කියලා ඒකත් වය ධම්මානුපස්සීවා නැතිවීම වශයෙන් දකිනවා. ඊට පස්සේ දකින්න කියනවා සමුදය වය ධම්මානුපස්සීවා ඇතිවීම නැතිවීම දෙක එකට දකින්නත් කියනවා. ඇති වෙනවා නැති වෙනවා කියලා දෙකම අරකම තමයි කතා කරන්නේ. මුලින් ඇතිවීම වෙනම දකිනවා. ඊට පස්සේ නැතිවීමත් දකිනවා. ඇතිවීම නැතිවීම දෙකම එකවරක් දකිනවා. දැන් මේ දකින්නේ කොහේද? මනසේ තමයි මේ ස්වභාවය ඇති වෙන්නේ. අජ්ජත් වශයෙන්ුත් ඇතිවීම දකිනවා. බහිද්ධ වශයෙන්ුත් ඇතිවීම දකිනවා. අජ්ජත් වශයෙන්ුත් නැතිවීම දකිනවා. බහිද්ධ වශයෙන්ුත් නැතිවීම දෙපැත්තෙම දකින්න ඕන. දැන් අපි මුලින් තමන්ගේ ඉරියව් පැවැත්ම ගැනත් කතා කරා, බාහිර ඉරියව් පැවැත්ම ගැනත් කතා කරනවා. ඒ වගේම තමන්ගේ මෙතන ඇතිවීමක් දකිනවා, බාහිර ඇතිවීමක් දකිනවා. මෙතන නැතිවීමක් දකිනවා, බාහිර නැතිවීමක් දකිනවා. දෙක දෙපැත්තට ඇතිවීම නැතිවීම දකිනවා. එහෙම දකිනකොට මොකද වෙන්නේ? මේ විදිහට මේ කයෙහි ඇතිවීම නැතිවීම ස්වභාවය දෙපැත්තටම දකිමින් විදර්ශනා වඩනකොට මොකද වෙන්නේ නුවණින් බලන කෙනාට පේනවා මේකේ හුදෙක්ම තියෙන්නේ මේ මොනවද ධාතු කොටස් ගොඩක් විතරයි මේක මම වශයෙන් මගේ වශයෙන් ආත්ම වශයෙන් ගතිය උත්තක් නෑ කය කියලා කරන්නේ මොකද්ද ඉරියව් ගොඩක් එහාට මෙහාට අරගෙන යන එක විතරයි කියන නුවණකට එනවා ඒකේ තියෙනවා චිත්ත වායු ක්‍රියා ධාතු කියලා අවස්ථා හතරක් කතා කරනවා. ඒ අවස්ථා හතර තමයි මේකේ සිද්ධ වෙන්නේ. එතකොට හුදෙක්ම මේ කයක් වශයෙන් අරගෙන මේකේ ඇලෙන්න ගැටෙන්න ස්වභාවයක් නැහැ. මේ තුල තියෙන විනාශ වෙලා යන වෙනස් වෙලා යන හුදු ඉරියව් පැවැත්මක් පමණයි. මේකේ චිත්ත වායු ක්‍රියා ධාතු කියන අවස්ථා ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ. චිත්තය දෙනවා ධාතු සම්බන්ධතාවය හදලා තියෙනවා. ඊට පස්සේ ධාතු සම්බන්ධතාවයත් එක්ක හිත යෙදෙනකොට ක්‍රියාකාරීත්වය හැදෙනවා. ක්‍රියාකාරීත්වය එන්නේ ක්‍රියාත්මක වෙන්නේ වායෝ ධාතුව හරහා. වායෝ ධාතුව නැත්තම් අපි කාටවත් යන්න එන්න බෑ. චලනයක් කරන්න බෑ. වායෝ ධාතුවෙන් තමයි මේ චලනය කියන එක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ තියෙන දේවල් විදිහට අපිටත් ඉන්න වෙනවා ගල්පිලිම වගේ. වායෝ ධාතුවෙන් තමයි තල්ලුව දෙන්නේ අපිට. ගුවන් යානයක ස්වභාවය කොහමද? ගුවන් යානෙවත් ගැම්ම දෙන්නේ වායුවෙන් අරගෙන නේ. වායුව නැත්තම් ගුවන් යානා යන්න බෑ මේකේ. ගුවන් යානා යන්න බෑ. දැන් නැව් ආදී යන්නේ කොහමද? ඒත් වායුව හරහා ජලය තල්ලු වෙන්නේ වායුවත් එක්ක. මූල ධාතුව තමයි එතන ජලය. නමුත් වායුව නැතුව ඒක තල්ලු වෙන්නේ නෑ. අයිස් මිදුණා නම් එහෙම ඒතකොට ජලය මිදෙලානේ. අයිස් උඩ යන්න බෑනේ නෑ එහෙම. ඒතර මේ බිම යන සාමාන්‍ය පොළවේ යන වාහන ඒවටත් ඒ ගැම්ම අරන් දෙන්නේ වායුව හරහා. වායුව කපාගෙන යන්න ඕන. ඒකෙන් තමයි ගැම්ම අරන් දෙන්නේ. මේක ඝන වෙලා වායුව නැතුව තිබ්බනම් වාහන යන්න බෑ. එතකොට හිතයි සතර මහා ධාතුයි ක්‍රියාවයි වායුවයි කියන මේ හතර එකතු වෙච්ච ක්‍රියාවලියක් තමයි මේ ඇවිදිනවා හිටගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා හාන්සි වෙනවා කියලා කිය. ආපෝ ධාතුවෙන් කතා කරන්නේ ආබන්ධනය. එකතු කරලා තැබීම, රැස් කර තැබීම කියන එකයි. දැන් අපි දූවිලි ගොඩකට වතුර ටිකක් වැටුනොත් එහෙනම් මොකද වෙන්නේ? අර ටික එකතු වෙනවනේ. දැකලා තිනේ එහෙමයි දූලි ගොඩ එකතු වතුර ටිකත් එක්ක එකතු ආබන්ධනය වෙන හැටි බැඳෙන හැටි. ඒකේ වැగిරෙන ගතිය තමයි තියෙන්නේ. වැగిරෙන ගතියත් එක්ක මේ හදලා තියෙන ආබන්ධනය. ඒ ආබන්ධනය වෙන ගතිය සොලිඩිටි කරලා තියෙන්නේ පටවි ධාතුවේ. ඒ පටවි ධාතුව සොලිඩිටි මේක ලික්විඩිටි කියලානේ කියන්නේ. ඒතර මේකේ තියෙන ආබන්ධන ගතිය නිතරම දියාරු කරලා එකතු කරලා දෙන ගතිය තියෙනවා. මේක සීත උෂ්ණ දෙකෙන් පවත්වන එක තමයි තේජෝ ධාතුවෙන් කරන්නේ. වායෝ ධාතුවෙන් කරන්නේ පොම්බල දෙන එක. මේ සියල්ල වායෝ ධාතුව නිසා පිම්බිලා තියෙන්නේ. අපේ ශරීරයත් වායෝ ධාතුවනේ වැඩිපුර මේක අස්සිතේ මේ පිම්බිලා තියෙන්නේ අපි. ඒ නිසා නහයෙන් එන වායුව තියෙනවා, කටින් ගන්න වායුව තියෙනවා, අදෝ මුඛයෙන් එන වායුව තියෙනවා, පිට වෙන වායුව තියෙනවා විවිධාකාරයට වායෙන් පිම්බිලා තියෙනවා. තොන්දොස් කිපෙනවා කියන්නේ ඒකයි. අපි තොන්දොස් කිපෙනකොට ලෙඩ වෙනවා කියන සංඥාවනේ තියෙන්නේ අපිට. ලෙඩ වෙනවා කියන්නේ තුන් දොස් කිපෙනවා කියන එකයි. මොනවාද? වාතය, පිත, සෙම කියන අවස්ථා තුන අසමතුලිත වෙනවා. අසමතුලිත වෙනවා කියන්නේ සතර මහා ධාතු කැළඹෙනවා කියන එකයි. සතර මහා ධාතු කැළඹෙනවා, වාපිත් සෙම් කිපෙනවා, අපි කියනවා ලෙඩ වෙනවා කියලා. එතකොට දැන් ඔන්න කය අල්ලගෙන ස්පිරිතාල ගානේ දොස්තරල ගානේ දුවලා බෙහෙත් හොයන ලෙඩේ හැදෙනවා ඊට පස්සේ අපිට. අපි ඊට පස්සේ ඒක අරගෙන හතර අතේ දුවනවානේ. දැන් අපිට තේරෙන්නේ මේක මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්, කර්මානුරූපව හැදිච්ච එකක්. වාපිච්ඡම් කිවිලා තමයි දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි කියන වාතය පෙරලෙනවා වගේ කියලා කියන්නේ ඇඟ ඇතුලේ. වාත අමාරු. ඊට පස්සේ සෙන් අමාරු කියන්නේ සෙම. පිත ඔය තුනෙන් තමයි මේ ලෙඩ හදන්නේ ඔක්කොම. ශරීරයේ ලෙඩ හැදෙන්නේ ඔය තුනෙන්. එතකොට මේ තුන් දොස් සමනය වෙනවා කියන්නේ මොකද්ද? ලෙඩ අඩුයි නිරෝගිමත් කියන එක. ඒ කියන්නේ මේ සතර මහා ධාතු කිපෙන්නේ නැහැ කියන එකයි අදහස. සතර මහා ධාතු කිපෙන්නේ නැත්තේ නැහැ කිපෙනවා. නමුත් වේගෙන් කිපෙන්නේ බණ භාවනා කරනකොට වෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ කිපිල්ල තේරුම් ගන්න පුළුවන්. ඒකේ විපරිණාමය වෙනස් වීම තේරුම් ගත්තු කෙනාට කියනවා මේ ස්වභාවය තේරුම් ගත්තු කෙනායි කියලා. එහෙම නැත්තම් වෙන්නේ ඔය ලෝකේ කලබල කරන්නේ. ඇයි මේ සතර මහා ධාතු කලබල වෙන එක දන්නේ? නැති නිසා වාපිත්සෙම් කිපෙනව වදන්නේ නැති නිසා. එතකොට ඒගොල්ලන්ට පේන්නේ ලෙඩ වෙන බව විතරයි. මොකද්ද ලෙඩ වෙන්නේ? කය ලෙඩ වෙනවා. කය කියන්නේ කවුද? මම. මම ලෙඩ වෙනවා, අසවලා ලෙඩ වෙනවා කියන තැනින් එනවා මිසක ඒගොල්ලන්ට අවිද්‍යාවෙන්ම සංස්කාරම ගොඩනගෙනවා මිසක යථාර්ථයේ විද්‍යාවට එන්නේ නැහැ. ඒ නිසා ඉතින් ලෝකෙන හොඳම දොස්තර අරගෙනත් ලෝකේ හැමතිස්සෙම දකින්න අහවල් දොස්තර හොඳයි, අහවල් දොස්තර හොඳයි, අහවලා හොඳයි, මෙහෙමයි කිය කියා දකිනවා. ඒගොල්ලන්ට පේන්නේ මොකද්ද එතකොට? මේ කයෙහි තියෙන ස්වභාවය දැන් මේ සතර මහා ධාතු නිසා ඇදිච්ච එකක් කියලා දකින්න නැති නිසා කය අරගෙන දුවන දෙවිල්ල තමයි හැමතිස්සෙම පේන්නේ ලෝකෙට. ඒ නිසා චුට්ටක් හොලඟක් හමනකොට උණක් හෙම්බිරසාවක් හැදිච්ච ගමන් අපි හරියට කලබල වෙනවානේ. ඇයි මේ ශරීරයේ ස්වභාවය ඒකයි. ඒක ලෙඩ වෙනකොට අපි මොකද කරන්නේ? ශරීරය ලෙඩ වෙනවා කියන්නේ අපිට කෙලෙස් හැදෙනවා කියන එකයි. ඒ ලෙඩේ අල්ලගෙන ඒකට ප්‍රතිකාර කරන්න දුවන දෙවිල්ලට හැදෙන කෙලෙස් ගොඩ නවත්ත ගන්න බෑ අපිට. අපිට පේන්නේ ලෙඩක් හැදිච්ච එක විතරයි කෙලෙස් හැදෙනක පේන්නේ. ඒ නිසා මේ කය ඉරියව් හතරේ කොයි ආකාරයට පැවතුනත් මතකයේ අපිට තියෙන්න ඕන මේක හුදෙක්ම ඉරියව් පැවැත්මක් විතරයි. මෙතන සත්වයේ පුජ්‍යලයේ වශයෙන් ගතියුත්තක් නැහැ. සතර මහා ධාතු නිසා හැදුණු අවිද්‍යා සංස්කාර මුල් කරගෙන හැදුණු මේ සතර මහා ධාතු ක්‍රියාවලියක් විතරයි මේ තුල සත්වයේ පුජ්‍යලයේ වශයෙන් ගතියුත්තක් නැහැ. සතර මහා ධාතු නිසා හැදුණු මේ කය එහෙමනම් මම වශයෙන් මගේ වශයෙන් ආත්ම වශයෙන් ගත යුත්තක් නැත්නම් හුදෙක් අපි මේක පාවිච්චි කරන්නේ මොකද නුවණ දියුණු කර ගැනීම සඳහා පමණමයි මොකද්ද නුවණ දියුණු කරනවා කියන්නේ මේ රූපය පාවිච්චි කළා මේ කය පාවිච්චි කරලා සතර මහා ධාතුන්ගෙන් හැදුණු අපි මත්ෙහි නුවණ මගඵල ලබා ගැනීම සඳහා කටයුතු කරගන්නවා කියන තැනට තමයි මනස ගන්න ඕන මේ කය පාවිච්චි කරන්නේ මොකටද මගඵල නුවණ උදා කර ගැනීම සඳහා නැවත කයක් නොහැදීම සඳහා ඥානමත්තාය නුවණ උදා කර ගැනීම සඳහා මේක මම වශයෙන් මගේ වශයෙන් ගත යුත්තක් නැත්නම් අනිස්සිතෝච විහෙරති මේකේ ඇලීමක් ඇති කරගන්න දෙයක් නැහැ නචකින්චි ලෝකේ උපාදීයති මේ තුල සත්වයක් පුජ්‍යලයක් වශයෙන් අරගෙන මම වශයෙන් මගේ ආත්ම වශයෙන් අරගෙන ඇලිය යුත්තක් නෑ කියන නුවණ උදා කරගන්නයි මේ පරිහරණය කරමින් අපි මේ තුල දකින්. ඊළඟට මේ විදිහට මේ විදිහට මේ ඉරියව් පැවැත්ම පිළිබඳව නුවණ මෙහෙවනකොට මුලින් අපි ඉරියව් හතරේ ඒ ඒ පැවැත්ම දැකලා ඊළඟට විදර්ශනා වශයෙන් දකිනවා මේක හුදෙක් සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු චිත්ත ධාතු ක්‍රියා වායු කියන අවස්ථාවන්ගෙන් යුක්ත මම වශයෙන් මගේ වශයෙන් ආත්ම වශයෙන් ගත යුත්තක් නැති සතර මහා ධාතුන්ගේ එකතුවක් මේක හුදෙක් නුවණ උදා කරගෙන මගඵල ලබා ගැනීම පිණිසයි කියන තැනින් වැඩපිළිවෙල කරගෙන යනවා එක තැනක් විතරක් මතක් කරන්නම් දැන් සක්මන් භාවනාව කරනකොට අපේ සක්මනේදී මුල් කොටස ගන්නේ වම දකුණ කියන සංඥාවෙන් හෝ ඔසවනවා ගෙනියනවා තියනවා කියන සංඥාවෙන් අරගෙන තමයි සිහිය පිහිටුවන්නේ සක්මනේදී. එහෙම සිහිය පිහිටුවාගෙන සක්මන කරන කෙනා ටික වෙලාවක් ඒ විදිහට සක්මන කරලා සිහිය පිහිටුවල හොඳට මේ ඉරියව්වට සිහිය පිහිටුවලා අවසන් කරලා ඒක හොඳට Tamanට දැනෙනකොට සිහිය Taman දැන් ප්‍රමාණවත්ව පිහිටුවාගෙන ඉන්නේ කියලා ඊට පස්සේ පටන් ගන්න පුළුවන් විදර්ශනා පැත්තට හිත හරවන්න. කොහොමද විදර්ශනා පැත්තට හරවන්නේ? මේ සතර මහා ධාතු මුල් කරගෙන හැදුණු රූප සටහනක්. ඒකටයි මේ කය කියන නම දීලා තියෙන රූපය කියලා දීලා තියෙන්නේ. එතකොට මේ තුල තියෙන්නේ හුදෙක්ම මනස මුල් කරගත්තු නැත්නම් අවිද්‍යාව සංස්කාර මුල් කරගත්තු හේතුවක් නිසා තමයි දැන් මේ කය කියන දේ ලැබිලා තියෙන්නේ මෙතෙන්ට. මේ දරණ කය මම වශයෙන් මේ දරණ කයත් ඒ ස්වභාවයමයි බාහිරින් යම් කයක් තියෙනවා නම් ඒ කයද ඒ ස්වභාවයමයි දෙකේම එක ස්වභාවය තියෙන. අපිට මෙහි ඉපදෙන්න හේතුණු කර්ම විඥාණය විවිධයි. මෙහි ඉපදෙන්න හේතුණු කර්ම විඥාණය විවිධයි. ප්‍රත්‍ය ටික එකයි. මොනවද ප්‍රත්‍ය? සතර මහා ධාතු ආහාර අම්මා තාත්තගේ ස්වභාවය එකයි. ඒ ඒ අයට ගැළපෙන කර්ම විඥාණය තමයි මේ බැසගෙන අපි එක එක හැඩතලවලට ඉන්නේ. ඒක විවිධයි, හේතුව විවිධයි. ප්‍රත්‍ය ටික එකයි. ඒ නිසා තමයි හැමෝටම සීතල දැනෙන්නේ. හැමෝටම රස්නේ දැනෙන්නේ. හැමෝටම බඩගින්න දැනෙන්නේ. හැමෝටම තිබහ දැනෙන්නේ ඒ ප්‍රත්‍ය ටික එක නිසා. හැබැයි එක එක්කෙනාට දැනෙන සීතල එක එක විදිහයි නේ. ඇයි? අරගත්තු කර්ම ස්වභාවය අනුව තණ්හාවේ ස්වභාවය අනුව තමයි ඒක දැනෙන්නේ. ඒක අවිද්‍යාවේ තරමට එන්නේ. එතකොට ඒ විදිහට නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මේ කය එහෙමනම් අතීත කර්මයක් තණ්හාවත් අම්මා තාත්තත් සතර මහා ධාතුත් ආහාරත් මුල් කරගෙන හැදුණු එකක් මේ තුල සත්වයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් දැකිය යුත්තක් නැහැ හුදෙක් මේ මනසේ ඇති කරගත්තු සංකල්පමය ගොඩක් විතරයි සංස්කාර ගොඩක් විතරයි මෙය හුදෙක්ම මේ සසර දුක් නැති කර ගැනීම සඳහාම පරිහරණය කරන එකක් පමණයි කියලා මේ තුල තියෙන චිත්ත ක්‍රියා වායු ධාතු කියන මේ අවස්ථා හතර විතරයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිමින් සක්මන් කරනවා. එතකොට අර ඔසවනවා ගෙනියනවා තියනවා වම දකුණ කියන සංකල්ප මොකවත් නැහැ. විදර්ශනා මානසිකාරයෙන් සක්මන පවත්වගෙන යනවා. වාඩි වෙලා ඉන්නකොටත් ඒත් ඒ විදිහටම ඉරියව්වට සිහිය පවත්වලා විදර්ශනා වඩන්න පුළුවන්. හාන්සි වෙලා ඉඳගෙනත් ඒ විදිහට මේ ඉරියව්වේ සමත විදර්ශනා දෙක වඩන්න පුළුවන්. හිටගෙන ඉඳගෙනත් ඒ ඉරියව්වේ සමත විදර්ශනා දෙක වඩන්න ඔය විදිහට සමත විදර්ශනා දෙක වැඩෙනකොට කය පිළිබඳව තියෙන මමායනය දුරු වෙනවා. ඇලීම දුරු වෙනවා. නිට්ටයයි කියලා ගත්ත එක අනිත්‍යයි කියලා පේන්න පටන් ගන්නවා. සුඛයි කියලා ගත්ත එක දුකයි කියලා පේන්න පටන් ගන්නවා. ආත්මයි පැවැත්මක් තියෙනවා මගේ කියලා ගත්ත එක මටයි ති නෑ නැත්තම් අනාත්මයි කියලා පේන්න පටන් ගන්නවා. සුභයි කියලා ගත්ත එක අසුභෙම්ම දකින්න පටන් ගන්නවා. මේක ඒ විදිහට දකින්න ඕන. දැන් සක්මන් කරා කියලා අසුභේ එක සැරේට පේන්නේ නැහැ. අසුභයෙන් මේක දකින්න ඕන. ඇයි? එළඹ සිටින්නේ සුභේද අසුභේද අපිට වැඩිපුර? සුභේනේ එළඹ හිටින්නේ. එහෙනම් අපි අසුභේට දා ගන්න ඕන. අපිට පේන්නේ ස්ථිරත්වය. අනිත්‍යතාවයට දාගන්න ඕන. අපිට පේන්නේ සුඛය. දුක්ඛයට දාලා බලන්න ඕන. ආත්මය තමයි පේන්නේ. අනාත්මයට දාලා බලන්න ඕන. එහෙම බලනකොට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන තැනින් අර නিত্য සුඛ ආත්ම සුභ කියන විපල්ලාස දුරු වෙන්න පාර හැදෙන්නේ. මේ පැත්තට දාලා බලන්න ඕන. ඒ නිසානේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්ඛයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු විස්තර වශයෙන් පැහැදිලි කළා ඒක ඒ විදිහට දකින්නයි කිය පැහැදිලි කරන. දැන් මේ කියන්නේ මේ ඉරියව් පැවැත්ම සම්බන්ධව කියන්නේ බාහිරින් අභ්‍යන්තරෙන් දෙපැත්තෙම දකින්න කියන්නේ ඇයි? මේ ස්වභාවය දකින්න කියන එකයි. ඊළඟට දැන් මේ ස්වභාවයම දකිනවා දැන් අපි මේක අල්ලගෙන ඉන්නා තාක්කල් එහෙනම් මේකේ අනිත්‍යයි කියලා අල්ලන් ඉන්න තාක්කල් මේ නිට්ටයයි කියලා අල්ලන් ඉන්න තාක්කල් අනිත්‍යතාවයමයි පේන්නේ නේ. සුඛයි කියලා සැපයි කියලා අල්ලන් ඉන තාක්කල් දුකමයි පේන්නේ. අල්ලගෙන හිටියත් නැතත් දුකයි. ඊට පස්සේ මේක ආත්මයි කියලා ගත්තට පේන්නේ අනාත්මතාවයමයි. කොච්චර සුබයි සුබයි කියලා ගත්තත් අසුබයමයි පැනවෙන්නේ. හැබැයි අපි අල්ලගෙන ඉන්නේ එකේ විරුද්ධ පැත්ත. ඉරියව් ටිකේ මේ විදිහට අපි සිහිය පිහිටුවමින් සමත විදර්ශනා දෙක වඩනකොට කය පිළිබඳව ප්‍රමාණාත්මක නැත්නම් රූපය පිළිබඳ ප්‍රමාණාත්මක නුවණක් උපදිනවා ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ඉරියව් පැවැත්ම පිළිබඳව සිහිය පිහිටවන්න කියලා දේශනා කළේ අපි එහෙමනම් අදට අවසන් කරමු නියතෝ තිසරණ පන්සිල් සමාදන් වුණා බුද්ධ වන්දනාවන් තෙරුවන් වන්දනාව සිදු කළා පූජාවන් සිදු කළා ධර්ම ශ්‍රවණය කළා. සිහිය පිහිටුවා ගන්නට අවශ්‍ය කරන මාර්ගය සාකච්ඡා කළගත්තා. ඒ සාකච්ඡා කර ගැනීම තුලින් රැස් කරගත්තු කුසල ශක්තිය කරන කොටගෙන අපි හැමදෙනාටම සසර දුකෙන් නිදහස් වෙන්නට මේ සතිපට්ඨාන ධර්ම දේශනාව උපකාරයක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙමු.